ධර්මානුශාසනාවට අපි තෝරාගත්ත මාතෘකාව ධම්මපදයේ නිරය වග්ගයට අයත් වන ගාථා දේශනාව. බණහන පින්වත් ඔබ කවුරුත් ධම්මපදයේ කියන පොත පිළිබඳව අහලා තියෙනවා. කුද්දක නිකායට අයිති වෙන්නේ අපි දන්නවා සූත්‍ර පිටකය පොත් පහකට බෙදෙනවා දීඝනිකාය, මජ්ක්‍ධිමනිකාය, සංයුත්තනිකාය, අංගුත්තරනිකාය, කුද්දකනිකාය කියලා. බුදුරජාණන් වහන්සේ ඒ ඒ තැන්වල දේශනා කරන්නට යෙදුන සූත්‍ර දේශනාවන් කොටස් කරලා වර්ග කරලා වෙන් කරලා තියෙන්නේ මේ අපි සඳහන් කරන්නට යෙදුන කොටස් පහට. ඒකේ අවසාන එක තමයි කුද්දකනිකාය. කුද්දකනිකායට පොත් 15ක් අයිති වෙලා තියෙනවා. ඒ පොත් 15න් එකක් තමයි ධම්මපදේ කියලා කියන්නේ. පරිශීලනය කරන කාගේ ජීවිතවලට බොහොම වටිනා ධර්ම කාරණාවන් වගේම පරිශීලනය කරන ඕනෑම කෙනෙක්ගේ ජීවිතය નિවරදිව හදාගන්න අවශ්‍ය කරන මාර්ගය ධම්මපදය කියන පොත තුල තියෙනවා. කෙටි ධර්ම කාරණා වුණාට විශාල පැතිරීමක් ඇතිව විශාල වපසරියක පැතිරලා යන කරුණාකාරණා බුදුන් වහන්සේ දේශනා කරලා තියෙනවා. ඒ නිසාවෙන්ම ධම්මපදයේ පොත අපි හඳුන්වනවා බෞද්ධයාගේ අත්පොත කියලා. බෞද්ධයාගේ අත්පොත කියලා. ඊ타මත්ම සරල උපමා උදාහරණ ඇතිව භාග්‍යවතුන් වහන්සේගේ දේශනාවන් එකතු කරලා මේ ධම්මපදයේ පොත තුල ධාතා වශයෙන් තියෙනවා. ඉතින් එහි සඳහන් වන නිරය වර්ගයට අයත් වන ගාතාවක් තමයි අපි මේ අද මාතෘකා කරන්නට යෙදුනේ. බුදුහාමුදුරෝ දේශනා කරනවා මෙතනදී අකතං දුක්ඛතං සෙය්‍යෝ පච්චා තපති දුක්ඛතං බුදුහාමුදුරුවෝ මේතනදි කියා දෙන්නේ යම්කිසි දෙයක් සිද්ධ කරලා අවසාන වුණාට පස්සේ වේදනාවක් උපදිනවා නම් Tamanට කම්පාවක් උපදිනවා නම් Tamanට දැඩි හිත්‍රිදීමක් උපදිනවා නම් අනේ මම මේ දේ නොකල හිටියානම් හොඳයි. අනේ මම මේ දේ කළේ අපරාධ කියන වේදනාවක් ඇති වෙනවා නම් බුදුහාමුදුරුවෝ දේශනා කරනවා එවැනි අකුසල කර්ම කරන්න යන්න එපා කියලා. අපිට තේරෙනවා සමහර වෙලාවට එදිනදා ජීවිතවලදී අපි සමහර දේවල් කරලා ඉවරුණාට පස්සේ තමයි අපිට තේරෙන්නේ මම මොනතරම් වැරදිද මේ දේ කරපු එක කියලා. ආවේගයට, කේන්තියට, තරහවට, දරා ගන්න බැරිකමට සමහර වෙලාවට අපි යම් යම් දේ කරනවා. ඒ දේවල් කරනකොට හිත, කය, වචනය කියන තුන්දරම මූලික වෙනවා සමහර වෙලාවට. සමහර විට වචනයෙන් කෙනෙකුට බනිනවා. බැනලා ඉවරුණාට පස්සේ වේදනාවක් ඇති වෙනවා. අනේ මම අපරාධ මේ දෙයට බැන්නේ කියලා. සමහර වෙලාවට අතින් කෙනෙකුට ගහනවා. රණ්ඩු සරුවලයකට යනවා. ඒ කරාට පස්සේ වේදනාවක් ඇති වෙනවා, පශ්චාත්තාප වෙනවා, පසුව වේදනාවටපත් වෙනවා. අනේ මම අපරාධ මේ දේ කළේ. ඒ වෙලාවේ මට තව ටිකක් ඉවසන්න තිබුණා කියලා. ඉතින් බුදුරජාණන් වහන්සේ අන්න ඒක ගැනයි මෙතන පැහැදිලි කරන්නේ. උන්වහන්සේ දේශනා කරනවා පස්සේ වේදනාවට පත්වන අකුසල කර්ම කරන්න එපා. මේ ජීවිතයේදී විතරක් නෙවෙයි අකුසල කර්මවල වේදනාව දෙන්නේ අපි දන්නවා බෞද්ධ විදිහට අපි විශ්වාස කරනවා මරණයටපත් වුණාට පස්සේ නැවත අපි තැනක ගිහිලා උත්පත්ති ලැබනවා. ඒ උපදින තැන මනුෂ්‍ය ජීවිතයක්ම කියලා කියන්න බෑ. තිරිසන් ලෝකයකට යනවම කියලා කියන්නත් බෑ. සමහර වෙලාවට නිරයට යන්න පුළුවන්. නිරයට නරකාදියට ගියොත් එහෙම තිරිසන් ලෝකයට වඩා බොහොම දුක්ඛදායකයි. പ്രേත ලෝකයට වඩා බොහොම දුක්ඛදායකයි නිරය කියන එක. ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා එවැනි දුක් සහිත දුක් විඳින්න යෙදෙන කටයුතු කාරණාවන් සිද්ධ කරන්න එපා කියලා. එහෙම සිද්ධ බුදුහාමුදුර දේශනා කළ අනෙක් පැත්තට භාග්‍යවතුන් වහන්සේ ප්‍රකාශ කරනවා කතංච සුඛතං සෙය්‍යෝ යං කତ୍වා නානුතප්පති යම් කිසි කුඩා වුණත් කුසල කර්මයක් සිද්ධ කරලා තමන් කරපු ඒ කුසල කර්මය පිළිබඳව තමන්ට හදවතින් හිතින් සතුටක් උපදවා ගන්න පුළුවන් නම් බුදුහාමුදුරෝ දේශනා කරනවා එවැනි දේ නැවත නැවත පුරුදු පුහුණු කරන්න කියලා. එතකොට බොහොම පැහැදිලි අර්ථය පසුතැවෙන්න හේතු වන දුකටපත් වෙන්න හේතු වන දේවල් වචනයෙන්වත් කරන්න එපා. සිතින්වත් එවැනි දේවල් කරන්න හිතන්න එපා. නමුත් යම්කිසි විදියකින් Tamanට මානසික සතුටක් ලබන්න පුළුවන් නම් පරලොව ජීවිතයේදී සුවපත් වෙන්න මඟ හදනවා නම් මෙලව ජීවිතය සූපත් කරන්න මඟ හදනවා නම් එවැනි කුසල කර්ම නැවත නැවත සිද්ධ කළාට වරදක් නෑ කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. මේ දේශනාව බුදුරජාණන් වහන්සේ ජීවමාන සමයේදීම සිද්ධ වෙච්ච කාරණාවක් අරමුණු කරගෙන තමයි සිද්ධ කරන්නේ. බුදුන් වහන්සේ වැඩ ඉන්න දවස එක්තරා නිවසක ස්වාමියා සහ බිරිඳ දෙදෙනෙක් ජීවත් වෙනවා. මේ ගෙදර වැඩ කටයුතු සිද්ධ කරන්න ස්වාමියා බිරිඳට අමතරව මේ විවාහපත් වෙච්ච යුවලට අමතරව වැඩ කටයුතු සිද්ධ කරන්න ගෙදර ඉන්නවා එක්තරා දාසී කාන්තාවක්. ඒ තමයි ගෙදර කුදුමහත් කටයුතු සිද්ධ කරන්නේ. බිරිඳට සහාය වෙමින් නැත්නම් තමන්ගේ ස්වාමි දුවට සහාය වෙමින් ගෙදර කුදුමහත් කටයුතු ටික මේ කාන්තාව නැත්නම් මේ දාසිය විසින් සිද්ධ කරනවා. එන්වත්නි එක දවසක් මේ ගෙදර ස්වාමියා මේ දාසිය සමග අඹුසැමියන් විදිහට ඉන්නම විවාහපත් වෙච්ච බිරිඳ දැක්කා. ස්වාමියා දාසිය සමග අඹුසැමියන් විදිහට ඉන්නවා විවාහ ජීවිතයටපත් වෙච්ච බිරිඳ දැක්කා. ඇයට මේක ලොකු වේදනාවක්, ලොකු කම්පාවක් ඇති වුණා. මානසිකව විශාල වේදනාවක් ඇයට ඇති වුණා. ඒ වේදනාව අනෙක් පැත්තට කෝපයක් බවට පරිවර්තනය වුණා. සමහර වෙලාවට අපේ ජීවිතවලදීත් එහෙමයි සමහර කාරණාවල් වලදී හිතට ඇතිවෙන වේදනාව තමයි හරි මම මට කරපු දෙයට නැවත ආපිට දෙයක් කරනවා කියලා කෝපයකට හැරෙන්නේ වේදනාවත් එක්ක. එතකොට සිහියෙන් හිටියේ නැති වුණොතින් පැහැදිලිවම වේදනාව කෙනෙක්ව ඝාතනය කරන්න, කෙනෙක්ව විනාශ කරන තැනටපත් වෙන්න පුළුවන්කම තියෙනවා. ඉතින් මේ කාන්තාව අර කාරණාව දැක්කට පස්සේ ඇයගේ හිතේ ස්වාමියා සහ දාසිය පිළිබඳව දැවැන්ත කේන්තියක් ආවා. වේදනාවත් එක්ක. කේන්ති ආවට පස්සේ ඇයගේ ඉවසීමේ සීමාව ඉක්මවා ගියා. ස්වාමියා නිවසින් එළියට ගිය වෙලාවේ ඇය මොකද්ද කළේ? දාසියගේ අත් දෙකයි කකුල් දෙකයි බැඳලා. අත් දෙකයි කකුල් දෙකයි බැඳලා ඉවර වෙලා බණ පොතේ සඳහන් වෙන්නේ අට කතාව තුල සඳහන් වෙන්නේ මේ දාසියට දඬුවම් දුන්නා දඬුවම් දුන්නේ කොහොමද ඇගේ නාසය කන් දෙක මේ විසින් කැපුවා කියලා කියනවා නාසය සහ කන් දෙක මේ ස්වාමි දියණිය විසින් කැපුවා කියලා කියනවා කපන ඉවර වෙලා ඒව කාමරයකට දාලා හිර කළා කියලා කියනවා මිනිස්සුන්ගේ ආවේගය කේන්තිය මතුවෙන විදිහ එක එක අයට එක එක විදිහයි පින්වත්නි පහුගිය දවසක දැන් බොහෝ කාලයකට ප්‍රථමයෙන් එක්තරා පුවත්පතක තිබුණා ලංකාවේ අපේ රටේ සිද්ධ වෙච්ච අපූර්ව සිදුවීමක්. වෙසක් පොය දවසට කලින් දවසේ ස්වාමියා නිවසින් පිට වෙලා රැකියාවට යනවා. රැකියාවට පිට වෙලා ගිහිල්ලා හදිසියෙම ඔහු වෙනද එන වෙලාවට වඩා කලින් ගෙදරට ආවා. ගෙදරට එනකොට මේ හා සමානම සිදුවීම මේකේ අනිත් පැත්ත මේක ප්‍රතිවිරුද්ධ පැත්ත ස්වාමියා කල් වේලා ඇතිව ගෙදරට එනකොට නිවස සිද්ධ වෙනවා. එතකොට මේ ස්වාමියාගේ ස්වාමි දියණිය වෙනත් පුරුෂයෙකු සමග අඹසැමියන් විදිහට ඉන්නවා ස්වාමියා දැක්කා. දැක්කට පස්සේ ඔහු හැමම නිහඬව තමන්ගේ කාමරයට ගිහිල්ලා ඇඟපත හොදගත්තා. ඇඟපත දැන් බලන්න මේ අපිට වනපොතේ හම්බ වෙන කාන්තාවගේ අපි දැන් මේ කතා කරන මේ ස්වාමියාගේ මේ පුරුෂයාගේ තියෙන වෙනස. ඔහුගේ කේන්තිය, ආවේගය, වේදනාව විඳ දරාගෙන ඔහු Tamanගේ කාමරයට ගිහිල්ලා ඇඟපත හොදගත්තා. ඇඟපත හොදගෙන වෙසක් පොය දවසට කලින් දවසේ ඇඟපත හොදගෙන පුටුවක් අරගෙන ගෙදරින් එළියට ගිහිල්ලා එළියේ මිදුලේ පුටුව තියන් වාඩි වෙලා ඔහු කල්පනා කර කර ඉන්නවා වත්තේ තියෙන ගහක් දිහා බලාගෙන. බිරිඳ දන්නවා තමන් වැරදි දෙයක් කළේ කියලා. වැරදි වැඩක් කළා කියලා දන්නවා. බිරිඳ ගෙදර තමන් ඉන්න කාමරේ දොර රෙද්ද ඈත් කර කර වරින් වර වරින් වර මිදුල දිහා බලනවා. මිදුල දිහා බලන්නේ බිරිඳට කුතුහලයක් තියෙනවා. ඊළඟ හෝරාවිදි තමන්ගේ ස්වාමියා තමන් කළ වැරද්දට ගන්න පියවර මොකක්ද කියලා. ඇයට ලොකු වේදනාවක් මනසට තියෙනවා. ඒ වේදනාව ඇති වෙන්න හේතුව ගහලා බැනලා ස්වාමියා වේදනාව පිට කරේ නැහැ. පිට කරන්නේ නැතුව ඔහු නිහඬවම ගිහිල්ලා මිදුලේ පුටුව තියාගෙන වාඩි වෙලා ඉන්න ඒක දකින වාරයක් පාසා මේ ස්වාමි දියණියට බිරිඳට ගහනවට වඩා වේදනාවක් දැනෙනවා. වචනයෙන් බනිනවට වඩා වේදනාවද බලන්න ඉවසීම කියන එක තව කෙනෙකුට දඬුවම් දෙන හැටි. කෙනෙක්ගේ ඉවසීම තව කෙනෙක් වේදනාවට පත් කරන හැටි. දැන් එතන ගහමරා ගන්න ගියා නම් රණ්ඩු සරුවර කළ ගන්න ගියා නම් එතනදි දෙන්නෙන් එක්කෙනෙක් හිරේට යන්න වෙනවා. දෙන්නගෙන් එක්කෙනෙකුට හිරබත් කන්න වෙනවා. එතකොට දෙන්නගෙන් එක්කෙනෙකුට නීතිය හමුවට යන්න වෙනවා. හිරබත් කාලා නතර වෙන්නේ නැහැ. සමහර වෙලාවට ජීවිතාන්තයේ දක්වාම හිරගේ ඇතුලේ ඉන්න සිද්ධ වෙනවා. නමුත් ඉවසීම තව කෙනෙක් වේදනාවට පත් කරන හැටි. ස්වාමි දිනියේ නැවත නැවත දොර රැද්ද මෑත් කර කර බලනවා මගේ ස්වාමියා මගේ හිමියා දැන් ඊළඟට ගන්න තීරණයේ පියවර මොකද්ද? ඔහු බොහොම නිශ්ශබ්දව ගොම්මන් වැටෙනකොට ගිය ඇතුළට ආවා. ගොම්මන් වැටෙනකොට ගේ ඇතුළට ඇවිල්ලා ඔහු බිරිඳට කියනවා ඔබ කැමැති වෙච්ච ඔබ ලෙන්ගතු වෙච්ච ඒ කෙනාට හෙට උදේ අපේ ගෙදරට එන්න කියන්න කියලා. ඒ කල්පනා කරන්න නැති අනිවාර්යයෙන්ම ප්‍රශ්නයක් වෙනවා. කෙලින්ම බෙල්ලට පිහිය තියයි කියලා හිතන්නේ නැති. ඇයට ඒක තර්ජනාත්මක ස්වරයකින් කියපු හින්දා ඇය කතා කරලා ඉවර වෙලා ඔහුට කියනවා හෙට උදෑසන අපේ ගෙදරට එන්න කියලා. පහුවෙන්ද වෙසක් පොය දවසේ වෙසක් පොය දවසේ ඔහු ගෙදරට ආවා. ආවට පස්සේ මේ ස්වාමියා නැත්නම් විවාහපත් විවාහපත් වෙච්ච ස්වාමියා සිද්ධ කරන දේ ඔහුවත් ඇයවත් දෙන්නවම එකගෙන පන්සලට යනවා. ඔහුවත් ඇයවත් දෙන්නවම එකගෙන පන්සලට යනවා. පන්සලට ගිහිල්ලා හාමුදුර ළඟට ගිහිල්ලා ඉවරලා සිද්ධ වෙච්ච සියලු විස්තරය කිව්වා. සිද්ධ වෙච්ච සියලු විස්තරය කිව්වා. විස්තරය කියලා ඔහු වෙන අන්තිම තීරණය ඔහුගේ අන්තිම තීරණය උනේ ඔහු හාමුදුරන්ට කියනවා හාමුදුරනේ ඔබ වහන්සේ මාත් එක්ක විහාරයට වඩින්න විහාරගය ඇතුළදී මං මගේ බිරිඳව ඔහුට පාවලා දෙනවා. සින්නක් කරව ලියලා දෙනවා කියලා කිව්වා. ඒ විදිහට සිද්ධ වුණ බව පුවත්පතේ සඳහන් වෙලා තිබුණා. බලන්න ඉවසීමේ තියෙන වටිනාකම. මේ කාන්තාවට ඇති වෙච්ච ආවේග නිසා අර කාන්තාව ගිය ඇතුළට දාලා කාමරයකට දාලා දොර වැහුවා. දොර වහලා ස්වාමියා ගිය ඇතුළට එන්නට කලින් එළියට ගිහිල්ලා ස්වාමියාට කියනවා අපි බණ ටිකක් අහන්න පන්සලට යන්න කියලා කිව්වා. බුදුරජාණන් වහන්සේ හම්බ වෙන්න දෙන්න එකම ගියා. ගිහින් ඉවර වෙලා බුදුරජාණන් වහන්සේකින් බණ අහන්න මේ දෙන්න ගිය අතරතුර මේ ගෙදරට එනවා. මේ ගෙදර අර බිරිඳගේ ඥාති කෙනෙක් ගෙදරට එනවා. ගෙදරට ඇවිල්ලා දොර අරගෙන ඇතුළට යනකොට හැම කාමරයකම දොරවල් ඇරලා තියෙනවා. එකක් විතරක් වහලා තියෙනවා. ඔහු ගිහිල්ලා ඒ දොර ඇරියා. ඒ දොර අරිනකොට අර ගෙදර වැඩකාරකම් කරපු දාසිය අර කාමරය ඇතුලේ ඉන්නව ඔහු දැක්කා. දැක්කට පස්සේ ඔහු මොකද්ද කළේ? ඇගේ අත් දෙකේ බැඳලා තියෙන ලණු කෑලි ලිහලා දාලා කකුල් දෙකේ බැඳලා තියෙන රැහන් පටවල් ලිහලා දැම්මා. ලිහලා දැම්මහම එයා පන්සලට යන්න හුරු කාර්යයක්. නිතර දෙවේලේ බුදුන් දකින්න ගිය පන්සලට ගියත නැතියා. ඒ නිසා ඇය අර ලනුපටවල් රෙදිපටවි ලිහපු ගමම්ම ඇය මොකද්ද කළේ පිටිපස්සේ දොරෙන් බුදුහාමුදුරුව හම්බ වෙන්න පන්සලට ගියා. ගිහිල්ලා සෙනගතර වාඩි වුණා. වාඩි වෙලා දැන් මේ සිද්ධ වෙච්ච දේ වෙන කියන්න කෙනෙක් නැහැ. ඇය සෙනඟ හතරදිම බුදුරජාණන් වහන්සේට ප්‍රකාශ කළා. භාග්‍යවතුන් වහන්සේ මෙන්න මේ වගේ දෙයක් මෙන්න මේ විදිහේ දෙයක් සිද්ධ වුණා කියලා. ඒ වෙලාවේදී බුදුරජාණන් වහන්සේ මේ ගාථා දේශනාව සිද්ධ කළේ. පසුතැවෙන්න හේතු වන දේවල් කරන්නට එපා. සංසාර ජීවිතේ විතරක් නෙවෙයි මෙලව ජීවිතයේදී උනත් වේදනාවට දුකටපත් වෙන්න හේතු වන දේවල් ජීවිතේ කරන්න එපා. ඒක පිටස්තර සමාජයට නොපෙනුනාට එහෙම දේවල් කරාම Taman ජීවිතේ යම් දවසක ඒ වගේ වේදනාවටපත් වෙනවා. මේ කාරණා මුල් කරගෙන භාග්‍යවතුන් වහන්සේ ධර්මානුශාසනාව සිද්ධ කළා. ධර්මානුශාසනාව සිද්ධ කරන්න කලින් බුදුරජාණන් වහන්සේ බැලුවා දිවසින් බලනකොට භාග්‍යවතුන් වහන්සේට පේනවා මේ මුලින්ම විවාහපත් වෙච්ච යුවලට මාර්ගඵල අවබෝධ කරගන්න වාසනා ශක්තිය තියෙනවා. ඒ නිසා මේ ධාතා දේශනාව මුල් කරගෙන ධර්මානුශාසනාව સિદ્ધ කරාම ඒ දෙපළ සෝවාන් ඵලයටපත් වුණා කියලා බණ පොතේ සඳහන් වෙනවා. අර දාසී වූ ස්ත්‍රිය තෙරුවන් කෙරෙහි පිහිටලා ධර්මයේ කෙරෙහි පිහිටන්නට තරම් මානසික ශක්තියක් ගොඩ නැගුණා කියලා බණ පොත තුල සඳහන් වෙලා තියෙනවා. පින්වත්නි, ඉතින් මේ කාරණාව අද සමාජයට බොහොම වටින කාරණාවක්. බොහොම වටින කාරණාවක්. අපි දන්නවා සමහර වෙලාවට පින්වත්නි මිනිස්සු එදිනදා ජීවිතවල සිද්ධ කරන අයහපත් දේවල් කරනවා. ඒ දේවල් වල ඵල විපාක ප්‍රතිවිපාක Tamanට ලැබෙන්නේ කොහොමද කියන එක ගැන අවබෝධයක් නැහැ. වටහා ගැනීමක් නැහැ. කල්පනාවක් නැහැ. ඒ කල්පනාව නැති වෙච්ච තැන, සතිය නැති වෙච්ච තැන මිනිස්සු අයහපත් දේවල් බොහෝ විට සිද්ධ කරනවා. දැන් ඔයත් අහලා තියෙනවා පෝතිකත්ත තිස්ස හාමුදුරුවන්ව. අපේ බුද්ධ ශාසනය තුළ ඉන්න බොහොම ප්‍රසිද්ධ හාමුදුරුවන් වහන්සේ නමක්. උන්වහන්සේ බුද්ධ ශාසනයේ පැවිදි වුණා. ඔබ දන්නවා උන්වහන්සේගේ ශරීරය තුල පැවිදි වෙලා ටික දවසක් යනකොට ශරීරය තුල කුඩාවට කුඩාවට ඇඟේ හැමතැනම බිබිලි මතුණා. ඒ බිබිලි මතුවෙච්ච බිබිලි උන්වහන්සේගේ ඇඟේ ටික ටික ලොකු වෙන්න පටන් ගත්තා. මුංගට ප්‍රමාණයට, කඩල කව්පියට ප්‍රමාණයට, කඩලට ප්‍රමාණයට ලොකු වෙච්ච මේ බිබිලි ඇඟේ අන්තිමට පින්වතුනි ලපටි බෙලිගෙඩි ප්‍රමාණයට ලොකු වුණා. මුළු ඇඟේම ලපටි බෙලි ගෙඩි ප්‍රමාණයට පොතිගත සිසහාඳුරන්ගේ ඇඟේ ගෙඩි දැම්මා. අන්තිමට කිසිම කෙනෙක් උපස්ථානයට නැති වුණා. උන්වහන්සේ තනි වුණා. තනි වුණා විතරක් නෙවෙයි. අර ඇඟේ දාපු ගෙඩි පුපුරලා ඒ ගෙඩි වලින් එළියට ආපු සරව වලින් උන්වහන්සේ පොරවගෙන හිටපු සිවුර ඇඟට ඇලුනා. මහා වේදනාවක්. උන්වහන්සේට හැරෙන්න බෑ. පෙරලෙන්න බෑ. කැමති විදිහකට නිදා ගන්න බෑ. කැමති විදිහකට යන්න එන්න බෑ. දැවැන්ත වේදනාවක් ඇති වුණා. එකට හිටපු භික්ෂුන් වහන්සේලාත් අත්තරලා දාලා ගියා. බුදුන් වහන්සේ දවසක් උදෑසන ලෝකයේ බලනකොට පූතිකන්තරිස්ස හාමුදුරුව බුදු නෙතට අහු වුණා. උන්වහන්සේ උදෑසනම පූතිකන්තරිස්ස හාමුදුරුව වැඩ ඉන්න ආරාමේ දිහාවට ගියා. යනකොට දැක්කා ආරාමේ පාළු වෙලා. කිසිම කෙනෙක් නැහැ. තිස්ස හාමුදුරුව ඇඳේ හාන්සි වෙලා නිදාගෙන කෙඳිරි ගගා ඉන්නවා. භාග්‍යවතුන් වහන්සේ මහා කරුණිකයි. උන්වහන්සේ Taman තනියෙන් ගිනිහල්ගෙට ගියා, කුස්සියට ගියා. කුස්සියට ගිහිල්ලා බුදුරජාණන් වහන්සේම පෑන් රත් කළා, ගිනි අවුලවලා වළඳ ලිපේ තියලා බුදුහාමුදුරුවම වතුර රත් කළා. බලන්න මොනතරම් නිහතමානීකමක්ද කියලා තියෙන්නේ. අපේ ගෙවල් වල අම්මා කෙනෙක් තාත්තා කෙනෙක් ලැබුණා සමහර වෙලාවට දරුවෝ පලි ගහනවා. දරුවෝ හැරිලා යනවා. දරුවෝ අම්මට තාත්තට ගස්සනවා. දරුවෝ අම්මට තාත්තට හිතරිදෙන විදිහට කතා කරනවා. භාග්‍යවතුන් වහන්සේ කොයිතරම් ශ්‍රේෂ්ඨද ඥාති කෙනෙක් නෙවෙයි ලේ ඥාති දරුවෙක් නෙවෙයි තමන්ගේ අම්මා නෙවෙයි තාත්තා නෙවෙයි පිටස්තර කෙනෙක් උන්වහන්සේම වාඩි වෙලා බලන්න චිත්ත රූප මැවෙනවා බුදුරජාණන් වහන්සේ කුස්සිය ඇතුළට ගිහිල්ලා ලිග්ගල් තුන උඩ වළඳ තියලා ඒකට වතුර දාලා ගිනි අවුලවලා බුදුරජාණන් වහන්සේ වතුර ටික රත් වෙනකන් එතන බිම වාඩි වෙලා ඉන්නවා. ධම්මපදට කතාවේ තියෙනවා. එතන බිම වාඩි වෙලා ඉන්නවා. වතුර ටික රත් වුණාම භාග්‍යවතුන් වහන්සේ වතුර ටික අරගෙන තිස්ස හාමුදුරුවන්ගේ ඇඳ ළඟට එනවා. අරගෙන ඇවිල්ලා ඒ වතුර ටිකට ඇල් වතුර කලවම් කරලා වතුර ටික නිවලා තිස්ස හාමුදුරුවන්ගේ ඇඳ එළියට අරගෙන යන්න ඕන. විහාරය ඇතුලේ නාවන්න බෑ. බුදුරජාණන් වහන්සේයන් ඇඳේ එක පැත්ත තනියෙන් ඔසවනවා ගිහිල්ලා. අපිට හිතන්නවත් බැරි දෙයක් පින්වත්නි. අපිට බුද්ධ කියන වචනය දැනගත්තට පස්සේ මේ වචනය ඇහෙනකොට අපිට හිතෙන්නේ මේ සාමාන්‍ය මනුෂ්‍ය ස්වභාවය ඉක්මවා ගිය කෙනෙක්. නමුත් බුදුරජාණන් වහන්සේ හරිම මානුෂීයයි. ඒ manussකම, ඒ මිනිසත්කම, ඒ නිහතමානීකම, ඒ මහා ගුණධර්මය වෙනත් ශාස්ත්‍රවරයෙක් නෑ බුදු කෙනෙක් හැරුණකොට එහෙම ගුණධර්මයක් පිළිහිටපු. වෙනත් ආගමක ශාස්ත්‍රවරයෙක්වත් නෑ එහෙම ගුණධර්මයක් පිළිහිටපු. භාග්‍යවතුන් වහන්සේ ඇඳේ එක පැත්තකින් උස්සන්න හදනවා. එතකොට එතනින් යන භික්ෂුන් වහන්සේලා දෙනමක් මේක දැක්කා. බුදුහාමුදුරන් දී පැත්තක් ඔසවනවා. උන්වහන්සේලා දෙනම ඇවිල්ලා බුදුහාමුදුරුවන් ටිකක් මෑතට කළා. උන්වහන්සේලා දෙනම ඇඳ ඔසවගෙන එළියට ගෙනහලා තිබ්බා. බුදුරජාණන් වහන්සේ තිස්ස හාමුදුරුවන්ව නාවලා අලුත් ඒ ඇඳක පොරවගෙන හිටපු ඒ සරව පිරිච්ච සිවුරු හොදලා මද අවුවේ වේලලා බුදුරජාණන් බලන්න බණ කියන්න කලින් ධර්මාවබෝධය කරවන්න කලින් බුදුරජාණන් වහන්සේ කොච්චර දෙයක් කළාද යාගේ මනස හදන්නේ උන්වහන්සේට තිබුණා ඒ ඒ ඒ හිටපු විදිහටම අවිල්ලිවර වෙලා වාඩි වෙලා තිස්ස එහෙනම් අහගන්න මම දැන් ඔබට බණ කියනවා කියලා බුදුහාමුදුරන්ට බණ ටික කියන්න තිබුණා ධර්මදේශනාවක් කරන්න තිබුණා. නමුත් බුදුහාමුදුර එහෙම කළේ නැහැ. තිස්ස හාමුදුරුවන්ට බණ ටික අහන්න අවශ්‍ය කරන මානසිකත්වය සහ පරිසරය බුදුහාමුදුර හැදුවා. අර සරවත් එක්ක ඒ ඒකේ තියෙන පිළිකුල් පිළිගඳත් එක්ක බණ අහන්න බෑ. එතන වේදනාවටපත් වෙලා ඉන්න කෙනෙකුට බණ අහන්න බෑ. එතකොට මුළු සිරුරම සුද්ධ කරලා, ඇඳන් හිටපු පොරවන් හිටපු සිවුරු සිවුරු හොදලා, මද අවුවේ වේලලා, ඒව පොරවල ඉවර වෙලා බුදුහාමුදුරුවෝ බණ කියලා තමයි තිස්සහාමුදුරුවන්ට නිවන් අවබෝධ කරෙව්වේ. පින්වතුනි අට කතාව තුළ සඳහන් වෙනවා තිස්ස හාමුදුරුවන්ට මේ අකුසල කර්මය මේ විපාකය ඇයි මේ විදිහට සිද්ධ වුනේ බණ පොතේ තියෙන තිස්ස හාමුදුරුවන්ගේ ශරීරය හරියට නරක් වෙච්ච බත් හට්ටියක් වගේ වුණා කියලා උන්වහන්සේගේ ශරීරේ හැමතැනම ගෙඩි දාලා ඒ සැරව ගෙඩි පුපුරලා ගියාට පස්සේ ඒක හරියට ආස්වාදයක් වගේ නැත්නම් ආස්මී එකක් වගේ කියලා. දැන් මේ අවුරුදු කාලේ කාටවත් දකින්න ලැබෙන දෙයක්. ආස්මී. ඒ තරම් මුළු ඇඟේම තැන් තැන්වල ගෙඩි හැදිලා ඒ ගෙඩි පුපුරලා ගියා කියලා බණපොතේ තියෙන්නේ. නරක් වෙච්ච බත් හට්ටියක් වගේ කියලා. හිතන්න කෙනෙක්ට ලං වෙන්න පුළුවන්ද කියලා. අපි අපේ ගෙදර ඉන්න අත්තම්මා සීය වයසට ගිහිල්ලා එහෙම ඒ තත්වයටපත් නොවුනත් එයාගේ ඇඟෙන් එළියට යන මල මුත්‍රා ටික සමහර වෙලාවට අපි ඉවත් කරන්න කොච්චර පිළිකුල් කරනවද අපි නාහේ වහගෙන නාහයට බැඳගෙන අත් දෙකට අත් ග්ලව්ස් දාගෙන කකුල් දෙකට සෙරප්පු දාගෙන අපි එතනට යන්නේ එතකොට පින්වතුනි බුදුරජාණන් වහන්සේ මේ ලං උනේ ලේසියෙන් කෙනෙකුට ලං වෙන්න බැරි කෙනෙක් ළඟට බණපොතේ තියෙනවා තිස්ස හාමුදුරන්ට ඇයි එහෙම සිද්ධ වුනේ කියලා තිස්ස හාමුදුරුවෝ පෙර ජීවිතයක කුරුල්වල්ලන කෙනෙක් මේ හොඳට මතක තියාගන්න ඕන බලන්න. සංසාර ජීවිතවල අපි කරන දේවල්, අපි නොදැනුවත්ව කරන දේවල් අපිට විපාක දෙන හැටි බලපවත්වන හැටි කොච්චර ප්‍රබලයිද? අපි හිතුවේ නැති වුණාට. පෙර ජීවිතයේ තිස්ස හාමුදුරුව කුරුල්ලෝ අල්ලන කෙනෙක්. ඔහු කුරුල්ලෝ අල්ලගෙන ආවා. අල්ලගෙන ඇවිල්ලා ඉවර වෙලා ඒ කුරුල්ලෝ අතර ඉන්නව ලස්සන කුරුල්ලෝ. වටිනාකමක් තියෙන කුරුල්ලෝ. දැන් ওই පරෙයියෝ හදන ගෙවල් වල දන්නව ළමයි. ඒ පරෙයියෝ අතර ඉන්නව වටිනාකමින් වැඩි පරෙයියෝ. ගිරව් හදන ගෙවල් වල අය දන්නවා. ඒ ගිරව් අතර සාමාන්‍ය ගිරවකට වඩා මාළ ගිරවකට තියෙන තැන ඉහළයි ටිකක්. ඉතින් මේ පුද්ගලයා කුරුල්ලෝ අල්ලගෙන ඇවිල්ලා ඉවර වෙලා ඒ කුරුල්ලෝ අතර ඉන්න වටිනාකමෙන් වැඩි සත්තු ගිහිල්ලා ඉවර වෙලා දෙනවා නගරේ ඉන්න පොහොසත් මිනිස්සුන්ට දීලා ඔවුන්ව සතුටු කරා. ඔවුන්ව සතුටු කරා. ඒ අතරත් තව ඉතුරු වෙන කුරුල්ලෝ ඉන්නවනම් ඒ අයව කූඩුවල දාගෙන නගරට අරන් ගිහිල්ලා සල්ලි වලට විකුණුවා. ඒ සල්ලි වලට විකුණලා පෝසතුන්ට දුන්නා වගේම ඔහු ඊළඟට කර දෙය තමයි සමහර කුරුල්ලන්ගේ පිහාටු ළඟින් කකුල් වල කෙඬ ළඟින් කැඩුවා. කැඩුවේ පිහඹන්න බැරි වෙන්න. පිහඹන්න බැරි වෙන්න කඩලා ඉවර වෙලා සමහර කුරුල්ලෝ මරලා ඉවර වෙලා ඔහු අනුභව කළා. ව්‍යංජනේ හදලා ආහාර වලට හදලා ඔහු අනුභව කරා සමහර සත්තුන්ගේ කෙන්ඩ පිහාටු කඩලා එක පැත්තක ගොඩ ගහලා තිබ්බ ඉගිල්ලෙන්න බැරි වෙන්න අපි දන්නවා සමහර වෙලාවට අදටත් සමහර කුරුල්ලෝ හදන තැන්වල හදලා විකුණන තැන්වල ඒ සතාට ඉගිල්ලෙන්න බැරි වෙන්න සතාගේ පිහාටු ළඟින් කඩනවා සතාගේ පිහාටු ළඟින් කඩනවා පින්වතුනි ලේසි පහසු අකුසල කර්ම නෙවෙයි. ගවයෙක් ගෙදරට අරගෙන ආවට පස්සේ ඒ සතා තමාගේ මගේ කියන අයිතිය පෙන්වන්න උගේ ඇඟේ ලොකුවට පුච්චල ඉවර වෙලා අහන ගහනවා. පුච්චල ඉවර වෙලා අහන ගහන. කොයිතරම් වේදනාවක්ද? මදුරුවෙක් අපේ ඇඟ කනකොට අපිට ඒක දරන්න බැරුව පින්වතුනි අපි අතින් ගහනවා එන ආවේගෙට. මකුණෙක් අපේ ඇඟට විදිනකොට අපිට පුටුවක වාඩි වෙලා ඉන්න බෑ. අපිට මකුණෙක් විදිනකොට එච්චර වේදනාවක් එනවනම් මදුරුවේ කනකොට එච්චර වේදනාවක් එනවනම් ඇඟිල්ල අල්මාරියට දොරට අහු වුණාට පස්සේ ඒ තරම් වේදනාවක් එනවනම් ඇවිදගෙන යනකොට කකුල ගලක වැදුනහම අම්මෝ කියලා පාත් වෙන්න ඇස් දෙකෙන් කඳුළු වෙන තරමට අපිට වේදනාවක් එනවනම් හිතන්න සතෙක්ගේ පිහාට දෙක කඩනකොට අත් දෙක කඩනවා වගේ නේද කියලා කොච්චර වේදනාවක් එනවද තිස්ස ආමුදුරෝ පෙර ජීවිතේ එහෙම කළා එක දවසක් ඔහු කුරුල්ල ව්‍යංජනයක් හැදුවා කුරුල්ල ව්‍යංජනයක් හදනකොට රහතන් වහන්සේ නමක් ගෙදරට වැඩියා ඔන්න බලන්න පිනපව දෙකම එක එක එක විදිහට එක අවස්ථාවක සිද්ධ වෙන හැටි. රහතන් වහන්සේ නම වැඩිහට පස්සේ මේ පුද්ගලයාගේ හිත ගියා. Taman කර කළ කරන්නේ අකුසල කර්මයක් තමයි සත් මේ කුරුල්ල මරණ එක තමයි. අල්ලන එක තමයි. නමුත් රහතන් වහන්සේ දැක්කට පස්සේ 아무තු ශ්‍රද්ධාවක් ඇති වුණා. ඒ ශ්‍රද්ධාව ඇති වුණාට පස්සේ ඔහු මොකද්ද කළේ? මගේ ගෙදර හැමදාම ප්‍රණීත ආහාර පාන ටික තියෙනවා. අදත් ඒ විදිහටම කුරුළු වෑංජනයක් ගේ ඇතුලේ තියෙනවා. ඔහු මරපු, ඔහු ඝාතනය කළ, ඔහු සුද්ධ කළා, තෙල් මිරිස් දාලා හදපු සත්තු. ඔහු කල්පනා කරනවා රහතන් වහන්සේට මේකෙන් කොටසක් දෙන්න පුළුවන් නම් වටිනවා කියලා. ඔහු ඇතුළට ගිහිල්ලා රහතන් වහන්සේගේ පාත්‍රයට පිරෙන්න බතුත් වෑංජනත් බෙදාගෙන ආවා. බෙදාගෙන ඇවිල්ලා රහතන් වහන්සේට ඒක පූජා කළා. ඔහු ප්‍රාර්ථනාවක් කළා. මොකද්ද? ඒ කරපු ප්‍රාර්ථනාව තමයි ඔබ වහන්සේ යම්කිසි මානසිකත්වයක් ලබාගෙන තියෙනවා නම් මේ පූජා කරන දානමය කුසල කර්මයෙන් ඒ මානසිකත්වයටපත් වෙන්නට මට ශක්තිය ලැබේවා කියලා අදිෂ්ඨානයක් රහතන් වහන්සේ ඉදිරිපිට කළා. ඉතින් ඒ අදිෂ්ඨානයේ බලයට පූතිගත්ත තිස්ස නමින් බුදුරජාණන් වහන්සේගේ දවස තිස්සහාම්ද්‍රෝ රහත් භාවයට පත් වුණත් භික්ෂුන් වහන්සේලා තිස්සහාම්ද්‍රෝ පිරිනිවන් පෑවහම අහනවා රහත් භාවයට පත් වෙන්න කුසලයක් තිබිච්ච තිස්සහාමුදුරුවන්ට කොහොමද මේ විදිහේ ලෙඩ රෝග වලට පත් වුනේ කියලා. ඒ වෙලාවේදී බුදුහාමුදුරුවෝ මේ පෙර කතාව මතු කරලා දෙන්නේ. එහෙනම් පින්වත්නි බලන්න අපි එදිනෙදා ජීවිතවල සිද්ධ කරන දේවල් අපේ ජීවිතවලට විපාක දෙන විදිහ ඒ නිසා මතක තියාගන්න හැම වෙලාවෙදිම හිතින් දෙයක් කරනකොට හිතින් දෙයක් හිතනකොට වචනයෙන් දෙයක් එළියට පිට කරනකොට අතින් දෙයක් කරනකොට හැම වෙලාවෙදිම මතක තියාගන්න සිත කය වචනය තුන්දොර මෙහෙවනකොට හරි කල්පනාවෙන් ඒ වැඩ කටයුතු කරන්න ඕන. හරි කල්පනාවෙන් මේ දේවල් කරන්නට ඕන. හේතුව අපි සමහර වෙලාවට දන්නේ නැහැ අපි කල්පනා නොකර බොහෝ වෙලාවට අපි ජීවිතවල අකුසල කර්ම රැස් කරගන්නවා. ඒව පින්වත්නි සමහර වෙලාවට මිනිස්සු මැරෙන වෙලාවට මරණාසන්න වෙලා ඇඳේ ඉන්න වෙලාවට ඒ දේවල් කල්පනා වෙලා අඬන මිනිස්සු ඈත දැකලා තියෙනවා ඇති. සමහර වෙලාවට අපිට කෙනෙහිලිකම් කර අය අපිට වැරදි කළ අය අපිට ජීවිතයේ බොහෝ කාලයක් බැනපු උදවිය, ඒ අපිට අයහපත කළ උදවිය, මැරෙන වෙලාවේ අපි ළඟට ගියාට පස්සේ අපි දිහා බලලා ඇස් දෙක ඇරලා ඉවර වෙලා අත් දෙක එකට එකතු කරලා සමාව ගන්න හදලා නමුත් ඇඟිලි අතපය ස්නායු පණ නැති වෙනකොට එහෙම්ම ඇස් දෙක පියෝගෙන ඇස් දෙක දෙපැත්තෙන් කඳුළු බේරන්නේ Taman කළ දේවල් Tamanට සිහිපත් වෙන නිසා. Taman කරපු දේවල් Tamanට සිහිපත් වෙන නිසා. එනිසාවෙන් අපි ජීවිතේ පුළුවන් තරම් මේ බණ අහන්නේ ඒකට අපි. අපි මේ චාරිත්‍රයක් විදිහට මේ විදිහට දැන් බලන්න ඔය ඇත්තෝ මේ ධර්ම ශ්‍රවණය කරනකොට බණ ටික අහනකොට කොච්චරනම් මනසට යම් අර අපි කියන වගේ අලුතෙන් අර බිත්තියක තින්ත ටිකක් ගානකොට අපි හිතමු සුදු පාට ටිකක් ගාලා තියෙනවා කියලා. ඒ සුදු පාට වලින් ආපහු සුදු පාට ගානකොට අර කලින් ගාලා තියෙන සුදු පාටේ යම් කිසි විදිහක තැන් තැන් වල අඳුරු පැහැති වුණා නම් අලුතෙන් සුදු පාට ටිකක් ගානකොට අඳුරු පැහැ නැති වෙලා යනවා. බණ ටිකක් අහනකොටත් මනසේ සිද්ධ වෙන්නේ ඒක. දැන් බණහන ඔයත් කල්පනා කරන්න මේ වෙලාවේදී කිසිදු විදිහකින් මනසට අයහපත් චේතනාවක් ඇති වෙන්නේ නැහැ. ඔයත් කාගේවත් හිත තුළ මේ බණහන ඔයත් කාගේවත් හිත තුළ මේ වෙලාවේ කවුරුවත් කරේ වෛරයක් ඇති වෙලා නැහැ. කවුරුවත් කරේ ද්වේෂයක් ඇති වෙලා නැහැ. අහවලාගෙන් මම පරිගන්න ඕන කියලා හිතෙන්නේ නැහැ. මනස මේ වෙලාවේදී බොහොම සමාධිගත වෙලා තියෙන්නේ. බොහොම සමාධි සුවයකටපත් වෙලා තියෙන්නේ. එතකොට පින්වත්නි නැවත නැවත නැවත නැවත මේ ප්‍රගුණතාවය સિદ્ધ කරනකොට බණහනකේ තියෙන වටිනාකම Tamanට හරි වැරද්ද තේරෙනවා. Tamanට හොඳ නරක තේරෙනවා. Tamanට කල යුතු නොකල යුතු දේ තේරෙනවා. එනිසායි මේ ධර්ම ශ්‍රවණය කරන එකේ තියෙන වටිනාකම මේක මානසික අතින් සිද්ධ වෙන ලොකු පරිවර්තනයක්. දැන් අද මේ කාරණා ටික ඇහුවට පස්සේ ඔබ ඔබ ඔබගේ ජීවිතේට යම් දෙයක් එකතු වෙනවා. ඒ එකතු වෙන දේ කොහොමද? ඔබ ගෙදර ගියාට පස්සේ අද හවස වේවා කියලා හිතන්න. ඔබේ ගෙදරට ගේට්ටු අරගෙන සුනකෙක් ඇතුල් වෙනවා. ඇතුල් වෙනකොට ඔබේ සුනකයා ගෙදරට එනවට කැමති නෑ. ඔබ වෙනදා සුනකයාට ගහන්න ගලක් අරගෙන යනවා. එහෙම නැත්නම් ගේ ඇතුලේ ඉඳගෙන අතට අහුවෙච්ච එකෙන් සුනකයාට ගහනවා. හැබැයි අද ඉඳලා ඔබ ඒ දේ කරන්නේ නෑ. කරන්න ඇත්තේයි. මනස ඔබව මෙහෙයවනවා. ඒ දේ කරන්නට එපා. ඒක හිංසාවක්. ඒක තව කෙනෙකුට අත්කරවන වේදනාවක්. ඒ දේ කරන්නට එපා කියලා මනස ඔබව යොමු කරනවා. ඔබ හිතන්න සමහර වෙලාවට ඔබ ගෙදර ඉන්න ස්වාමියාත් එක්ක, ගෙදර ඉන්න බිරිඳත් එක්ක වචන හුවමාරු කරගන්නවා. අද ඉඳන් ඔබට ඒ දේ සිද්ධ කරන්න යනකොට ඔබේ මනස ඔබව යොමු කරවන ඔබව පොළඹවනවා වචනේ ඉස්සර කරන්න එපා කල්පනා කරලා වචනේ පිට කරන්න කියලා ඉතින් ඒ නිසා පින්වත්නි අපි ජීවිතේ කතා කරනකොට ක්‍රියා කරනකොට සිත කය වචනේ තුන්දරින්ම වැඩ කටයුතු කරනකොට හරේ කල්පනාවෙන් සිහියෙන් ඒ දේ කරන්නට ඒ දේවල් කරන්නට උනා. කොයි වෙලාවකදීවත් කාටවත් හිංසාවක් වෙන දේ කරන්න එපා. කාටවත් හිත රිද්දන දේවල් කරන්න යන්න එපා. ඒ හැමතැනකදීම දෙපාරක් හිතන්න. ඔබට සමහර බුදුහාමුදුරු දේශනා කරන අය විතක්ක సంతාන කියලා සූත්‍ර දේශනාවක් තියෙනවා බණ පොතේ. විතක්ක సంతාන සූත්‍ර දේශනාවේ බුදුහාමුදුරු දේශනා කරනවා අපේ ජීවිතේ ගොඩක් ප්‍රශ්න වෙන්නේ කේන්තියත් එක්ක. අපේ ජීවිතේ ගොඩක් ආරවුල් ගැටලු අපිට ඇති වෙලා තියෙන කේන්තියත් එක්ක. ඒ කේන්තියට මුල් වෙච්ච දේ තමයි අපි හොඳට හොයලා බැලුවාම තෘෂ්ණාව කියන එක. තණ්හාව නැත්නම් තණ්හාව නැති තැන කේන්තියක් උපදීන්නේ නැහැ. එතකොට මේ බිරිඳ තමන්ගේ ගෙදර හිටපු දාසියව අතපය ගැට ගහලා ඉවර වෙලා නාහේ කන කැපුවේ තෘෂ්ණාවත් එක්ක ඇතිවෙච්ච කේන්තිය. තෘෂ්ණාවත් එක්ක ඇතිවෙච්ච කේන්තිය. එතකොට තෘෂ්ණාව කියන මේ අකුසල කර්මය තව විවිධ පැතිකඩවල් ඔස්සේ පැතිරලා ගිහිල්ලා නොයෙකුත් අකුසල කර්මයන් මනසේ ගොඩනගනවා. මනසේ ඇති කරනවා. ඒ නිසාවෙන් පින්වත්නි අපි කටයුතු සිද්ධ කරනකට ඒකයි අපි කිව්වේ ඊටාම කල්පනාකාරී වෙන්නට ඕන. බොහෝ වෙලාවට මනස හිත කේන්ති ගන්න අපි කේන්ති ගන්න අපි ආවේගයටපත් වෙන්නේ අපි බනින්න යන්නේ අපි කෑ ගහන්න යන්නේ අපිට අයිති දේවල් වලට විතරයි මම මගේ කරගත්ත දේවල් වලට විතරයි. ඒකෝ අපේ ගෙදර තියෙන කොස් ගහ පිටස්තර කෙනෙක් බලෙන් කපන්න එනකොට අපි රණ්ඩුවට යනවද නැද්ද? අපි රණ්ඩුවට යනවා. ඒ රණ්ඩුවට යන්නේ ඇයි? ඒ අපේ ගෙදර තියෙන කොස් ගහ අපේ හින්දා. ඒ කොස් ගහේ සින්නක් කර අයිතිය Tamanට තියෙන හින්දා. ඒක මගේ හින්දා. එහෙම නැත්නම් ඒක මගේ ගෙදර හතර මායමින් ඇතුලේ මට අයිති වෙලා තියෙන හින්දා. එතකොට මගේ ගෙදර කොස් ගහ කපන්න වෙන කෙනෙක් එනකොට රණ්ඩුවට යන මම අපේ ගෙදර ඉඳලා ගෙවල් දෙකකට එහා පැත්තෙන් ගෙදර තියෙන කොස් ගහ කපන්න ඒ මිනිහම යනකොට අපි ඒ ගෙදර රණ්ඩුවට යනවද? අපි යන්නේ නෑ. ඇයි? ඒ දේ මගේ නොවන නිසා. ඒ දේ මගේ නොවන නිසා. පාසලේ ළමයෙක් මගේ දරුවට බැන්නට පස්සේ මම ඒ ගෙදර අම්මා තාත්තා හොයාගෙන ගිහිල්ලා ඉවර වෙලා ඒ ගෙදර අම්මා තාත්තටත් බැනලා එන්නේ දරුවා කියන දෙය මගේ කියලා අල්ලගත්ත නිසා. එතකොට අපි ඒ විදිහට බනින්න යන්නේ නැහනේ අපේ ගෙදරට එහා පැත්තේ ගෙදර දරුවට බැන්නනම්. අපි එහෙම බනින්න යන්නේ නැහැ. ටිකක් කල්පනා කරන්න විවේක ලැබෙන වෙලාවට. වාඩි වෙලා ඉන්න වෙලාවට කල්පනා කරන්න ටිකක්. ඒක තමයි ධම්මානුස්සතිය කියලා කියන්නේ. අනිත්‍ය දුක් අනාත්ම ගැන මෙනෙහි කරනවා වගේම ධම්මානුස්සතිය කියලා කියන්නේ මේ ධර්මයේ පිළිබඳ කල්පනා කරනවා කියලා කියන්නේ හිතන්න ටිකක් මට ආවේගය ඇති වෙන්නේ මට කේන්තිය ඇති වෙන්නේ මට නරක සිතුවිලි ඇති වෙන්නේ මට බනින්න හිතෙන්නේ මේ මමත්වය නිසාවෙන්ම නේද කියලා. ඇත්තටම හොයලා බැලුවොත් මමත්වය නිසාම තමයි. මමත්වේ නිසාම තමයි. එතකොට වේදනාවටපත් වෙන්නේත් ඒක. අපේ ගෙදර වහලේ උලුකට අයින් කරලා ගෙදරට පැනලෙවරලා කබඩ් එකේ තිබිච්ච රත්තරන් බලු ටික අරගෙන ගියහම වේදනාවටපත් වෙනවා. හැබැයි අල්ලපු ගෙදර වහලේ උලුකට ටික ගලවලා ඒ ගෙදරේ වරගෙන ගියාට වේදනාවටපත් වෙන්නේ නෑ. මගේ අම්මා නැති වුණාට පස්සේ මම පොළවේ හැපි හැපි යනවා. මගේ තාත්තා නැති වුණාම මම පොළවේ හැපි හැපි යනවා. හැබැයි අල්ලපු ගෙදර කෙනා මැරුණාම මම එහෙම අඬන්න යන්නේ නැහැ. එතකොට පින්වත්නි, තෘෂ්ණාවත් එක්ක වේදනාව උපදින්නේ. තෘෂ්ණාවත් එක්ක මමත්වයේ උපදින්නේ. හිත පිළිබඳ හොඳට සෝදිසි කරලා බලන්න. කොයිතරම් දේවල් අතන මෙතන කොයිතරම් දේවල් මනස ගොඩ ගහගෙන ඉන්නවද? අපේ කියලා බැඳිලා අල්ලගෙන ඉන්නවද? එතකොට ලේසි පහසු කාරණාවක් නෙවෙයි පින්වත්නි මමත්වේ නැති කරනවා කියන එක. තෘෂ්ණාව නැති කරනවා කියන එක ලේසි පහසු කාර්යයක් නෙවෙයි. ඒකට හොඳට බණ අහන්න ඕන. හොඳට බණ අහන්න ඕන. බණ අහන ගමන් හොඳට ධර්මයේ මෙනෙහි කරන්න ඕන. කාටවත් වරදක් වෙන දෙයක් නෙවෙයි. බෞද්ධ අපිටම විතරක් නෙවෙයි. ඕනෑම ආගමක කෙනෙකුට හය හතර තේරෙන මේ කරුණු කාරණා තේරෙන ඕනෑම ආගමක කෙනෙකුට හරි වටිනවා ධම්මපදයේ පොත හිමීට කියවන්න ටික ටික. හිතේ තියෙන ස්වභාවය, නිරයේ තියෙන ස්වභාවය, පවේ තියෙන ස්වභාවය ඉවසන්න ඕන කොයි විදිහටද මේ හැමදේම බොහොම සරලව සංක්ෂිප්තව බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. දැන් ධම්මපදයේ පොතේ තියෙන පළවෙනි ගාථාව යමක වගේ මනෝපුබ්බංගමා ධම්මා. මනස තමයි හැමදේටම මූලික වෙන්නේ කියලා බුදුහාමුදුරෝ දේශනා කරනවා. ඒක තේරුම් ගන්න බැරි අයට බුදුහාමුදුරෝ දේශනා කරනවා මේ මනස මෙහෙවල අයහපත් දේ වැරදි දේ කරන්න එපා. එහෙම කළොතින් නරක දෙයට ප්‍රතිවිපාක ලැබෙනවා. ඒකට උන්වහන්සේගෙන උදාහරණය ගැල ගවයට හරකට ගොනාට වේදනාව දිදී තමයි ගවයා ගැල ඇදගෙන යන්නේ කර උඩ තියාගෙන. ඌට ඒක වේදනාවක් ඔබ නිකමට හිතන්න මේ ඉස්සරහ තියෙනවනේ පීරිසියක් මේ පීරිසිය මම දකුණු අතට අරගෙන ඉවර වෙලා දකුණු අතේ මම විනාඩි 5ක් තියාගෙන ඉන්නකොට මට මොකද්ද වෙන්නේ දකුණු අත රිදෙනවා. රිදෙනවා කියලා කියන්නේ වේදනාව. එතකොට මම මේක වම් අතට මාරු කරනවා. විනාඩි 5ක් තියෙනකොට මගේ වම් අත ආපහු රිදෙන්න පටන් ගන්නවා. එතකොට ඒ වගේ තමා පින්වත්නි මේ ජල කරේ තියාගෙන ඇඟ උඩ තියාගෙන යන ගවයට ඒ වේදනාවම දැනෙනවා අපිට නොදැනුණාට. මොල්ලිය පෑදෙන්නේ වේදනාවත් එක්ක. ඒ නිසා මේ අකුසල කර්මය අයහපත වැරදි දේවල් ජීවිතෙන් පුළුවන් තරම් බැහැර කරන්න ඕන. වචන භාවිතා කරනකොට කතා කරනකොට හරි පරිස්සමට කතා කරන්න ඕන. ඉගෙන ගන්න ඕන. මනසට හුරු කරවන්න ඕන. බිරිඳට කරුණාවෙන් කතා කරන්න ඕන. දරුවන්ට කරුණාවෙන් කතා කරන්න ඕන. ස්වාමියාට කරුණාවෙන් කතා කරන්න ඕන. අල්ලපු ගෙදර කෙනාට කරුණාවෙන් කතා කරන්න ඕන. කරුණාවන්ත වචනයට නොනැමෙන කෙනෙක් ලෝකේ ඉන්නවද? නැහැ. කරුණාවන්ත වචනයට ඕනම කෙනෙක් නැමෙනවා. අඟුලිමාල නැමුණ කරුණාවන්ත වචනයට නෙවෙයිද? කාරුණික වචනයට. අර ගල් 500 ඇදපු ගවයා ගල් 500න එක පාර අදින්නේ තමන්ගේ ස්වාමියා වෙනුවෙන්. ගල් 500 අඳින්නේ. "හා පුතා එහෙනම් ඔබ යමන්" කියලා කිව්ව ඔළුව අත ගෑවට පස්සේ ගල් 500 එක පාර ඇද්දා. කරුණාවන්ත වචනය. එතකොට අපේ ගම්වල මිනිස්සු කඩේට ගිහිල්ලා කෙසෙල් ගෙඩියක් කාලා තේ එකක් බීලා එළියට එනකොට කෙසෙල් කනේ තියෙන කෙසෙල් ගෙඩියක් කඩාගෙන ඇවිල්ලා ඒ තමන්ගේ මේ කරත්තේ බැඳලා ඉන්න ගවයට කන්න දීලා ඔළුවට අත ඔළුව අත ගාලා යමන් පුතා තව ටික දුරයි තියෙන්නේ කියලා ඔළුව අත ගානකොට ඒ කාරුණික වචනයට තිරසනුම් පවන වෙනවා. ගෙදර ඉන්න සොනකයට කතා කරන්න කේන්තියෙන් බලන්න. ජිමි මෙහි මෙහි වරෙන් කියලා කතා කරාම ඌ එන්නේ නැහැ ඌ දන්නෝ මේ බනින්න ගහන්න කතා කරන්න කියලා. හැබැයි ආදරෙන් කතා කරන්න ඇඟිල්ලක් එකට මේවා කරලා ඌ වෙනවා. නිකන්ද නෑ. වලිගේ වනවන කන් දෙක දෙපැත්තට කළා hina වෙවි ඌ ළඟට එන්නේ. ඒ නිසා පින්වතුනි මෛත්‍රී වචනයට ප්‍රිය වචනයට නොනැමෙන දෙයක් නොනැමෙන කෙනෙක් මේ ලෝකේ නෑ. ඒ නිසාවෙන් අපි ඒක පටන් ගන්න ඕන gederin. බිරිඳට කතා කරන්න ඕන කරුණාවන්ත වචනේ. ඕයි මේ තමුසේ වරෙන් ඕයි එහෙම කතා කරන්න නරකයි. ආදරෙන් කතා කරන්න ඕන. දරුවන්ට කතා කරන්න ඕන ආදරෙන්. ස්වාමියා කතා කරන්න ඕන බිරිඳට ආදරෙන්. ඊට පස්සේ අපි මේ නිකාං කරණීයමෙත් සූත්‍රයේ උදේ හවස කිව්වට වැඩක් වෙන්නේ නැහැ. අපේ වචන ටික පින්වතුනි අසංවර නම් අපේ වචනේ තියෙන තෝ තොපි උඹබම් බොලන් කියලා නම් අපි කතා කරන්නේ ගහන්න බනින්න මරන්නම නම් කතා කරන්නේ අනෙක් කෙනෙකුට අයහපතක් කරන්න නම් අනෙක් කෙනෙක්ගේ යම් කිසි දෙයක් කඩාකප් කරන්න නම් අපි කතාවක් හදන්නම නම් කතා කරන්නේ අපි කරන මෛත්‍රී භාවනාවේ ඇති වැඩේ මොකද්ද මෛත්‍රිය කියලා කියන්නේ වචනය මෛත්‍රිය තුළ සංවර වෙන්න ඕන ඒ නිසා කාරුණිකව කතා කරන්න. ගෙදර ඇතුළට පළමුවෙන් මෛත්‍රිය පතුරව ගන්න ඕන. ගෙදර ඇතුළේ පරිසරය හදලා ඊට පස්සේ තමයි අපි එතනින් එහාට යන්න ඕන. ඒ නිසා පින්වත්නි වචනය සංවර කරගන්න ඕන හිත සංවර කරගන්න ඕන කවුරුවත් කෙරෙහි මොන විදිහකටවත් අර කෙනාට මට මේ කරපු දෙයට ඔබට හොඳම වැඩේ මෙහෙම වේවා කියලා කොයි වෙලාවකදීවත් හිතන්න යන්න එපා ඒක මනසේ ගොඩනගා ගන්න අයහපත් අකුසල චේතනාවක් ඒක ජීවිතේ යම් තැනකදී මතක් වෙන්න මතකයට නැගෙන්න ඉඩකඩ තියෙනවා එනිසා හිත සංවර කරගන්න ඕන. ඊළඟට කය සංවර කරගන්න ඕන. ගහන්න බනින්න තරවටු කරන්න රණ්ඩු සරුවල් වෙන්න යන්න එපා. මනුස්ස හිත කියලා කියන්නේ තිරිසනුන්ට වඩා උසස් තත්ත්වයක්. තිරිසන් සතු තමයි බත්පතටත් පොරකා ගන්න යන්නේ. තිරිසන් සතු තමයි පොඩි දෙයටත් පොරකා ගන්න යන්නේ. මිනිස්සු වෙච්ච අපි තිරිසන් සතු ගන්නට වැටෙන්න අවශ්‍ය නැහැ. අපිට පුළුවන් ඉවසීම ඇති කරගන්න මනස තුළ. ඒ නිසා කරණීයමත් සූත්‍රය කොච්චර කිව්වත් වැඩක් වෙන්නේ නැහැ. හිත ඇතුළ තුළ මේ ගුණ ධර්ම ටික පැතිරලා නැත්නම් මෛත්‍රී භාවනාව උදේ හවස මම සෝපත් වෙම්මා සෝපත් වෙම්මා කිය කිය කොයිතරම්ම තර නවගුණ වෙලේ ඇටමාල් ගණන් කර කර ගණන් කර කර කොච්චර කිව්වත් වැඩක් වෙන්නේ නැහැ. ඒක මනස තුල පිහිටලා නැත්නම්. ඒ නිසා පින්වත්නි කල්පනා කරනකොට හිතනකොට වේදනාවටපත් වෙන අකුසල කර්ම ජීවිතේ කරන්න එපා. මම හිතන ඔබට පැහැදිලි මේ කියා දීපු කාරණා ටික. මේ ඊටාම සරලව අහන ඕනම කෙනෙකුට වැඩිහිටි බාලමහල ඕනම කෙනෙකුට තේරෙන විදිහට සරලව මේ කියා දුන්නේ. දරුවන්ට උනත් මේ කාරණේ මෙහෙමයි රණ්ඩු සරුවන්. අද හරියට බලන්න මිනිස්සුන් ඉවසීම නැති නිසා මිනිස්සු කොයි තරම්නම් අයහපතට නරක දේවල් වලට පෙළඹෙන්නද කියලා. පාසල් පාසල් අතර උනත් දරුවෝ අතර උනත් වැඩිහිටියෝ අතර උනත් ගහමරා ගැනීම වචන හෝමාරු කර ගැනීම කුණුහරුප කියාගෙන කොයි තරම්ද වැඩි යෝනේ නැහැ. රටේ ප්‍රධාන ආයතනවල තමන් ඉන්න තැන දන්නේ නැහැ. තමන් කා එක්කද කතා කරන්න කියලා දන්නේ නැහැ. තමන් මේ වචනේ මේ වෙලාවේ කියන්න සුදුසුද නැද්ද කියලා දන්නේ නැහැ. බලන්න සමහර වෙලාවට මාධ්‍යවලින් වුණත් ඔයත් දකිනවනේ. ඒ අපේ අර ශිෂ්ටාචාර බව, අපේ තීච්ච හැදියාව සමහර වෙලාවට රටේ ප්‍රධාන තැන්වල ප්‍රධාන උගතුන්ගේ පවා ප්‍රධානීන්ගෙන් පවා ගිලිහිලා ගැලවිලා නැති වෙලා ගිහිල්ලා තියෙනවා. ඉතින් අපි ඒවට අමුතුවෙන් ඔය අතන්ට උදාහරණ දෙන්න අවශ්‍ය වෙන්නේ නැහැ. ඒ නිසා පින්වත්නි බණ අහන ඔය ඇත්තෝ පුළු පුළුවන් විදිහට මේ ಗುಣධර්ම ගොඩනගා ගන්න ජීවිතේ ඒක මෙලව ජීවිතේ Tamanට සතුටු වෙන්න පුළුවන් බලන්න Taman ගෙදර පොඩි දෙයකට හරි ඉවසුවා නම් Taman ටික වෙලාවකින් කල්පනා කරනු මම ඒ වෙලාවේ ඒතන දිවසීමෙන් කටයුතු කළ එක කොච්චර වටිනවද කියලා හිතලා Tamanට සතුටු වෙන්න පුළුවන් ඒ නිසා හොඳට පින් දහම් කරන්න මේ ජීවිතේ හොඳට කුසල් දහම් වර්ධනය කරන්න මේ ජීවිතේ මේ බණ අහනවා වගේම ධර්මානුශාසනාව ශ්‍රවණය කරනවා වගේම යම්කිසි දෙයක් ජීවිතේට අරගන්නට ඕන අපේ රටේ හරියට මිනිස්සු බණ අහනවාද උදෑසන ඉඳන් රැ වෙනකාම මිනිස්සු බණ අහනවා ඒ වුණාට කතා කරන්න ගියාම පොඩි ප්‍රශ්නයක් වෙනකොට වචනයක් එහා මෙහා වෙනකොට බස් එකේ කකුල පෑගෙනකොට කොච්චර බණ ඇහුවත් මිනිස්සුන්ගේ ඉවසීම හරිම අඩුයි ඒ නිසා එහෙම වෙලා හරියන්නේ නැහැ. මේ තරම් බණ අහනවා නම් අපි ගොඩාක් මානසික අතින් ගොඩක් ඉහළට යන්නට ඕන. ඒ නිසා ಗುಣධර්ම හිතේ හොඳට පෝෂණය කරගන්න, යහපත් දේ කරන්න, අපි කරන යහපත් දේවල් අපි අරගෙන යනවා කියලා හිතන්න. නිවන් දක්නා ජීවිතයේ දක්වාම පින සහ කුසලය කියන එක බොහෝමත්ම අවශ්‍ය වෙනවා. ඒ නිසා මරණාසන්න වේලාවෙදිවත්, මැරෙන වේලාවෙදිවත් Tamanට වේදනාවටපත් වෙන්න, කම්පාවටපත් වෙන දේවල් ජීවිතේ සිද්ධ කරන්න එපා. මැරෙන වේලාවෙදී උනත් එක පුංචි සිද්ධ වීමක් වුණත් කමක් නැහැ. මරණාසන්න වෙලාවේ හිතලා සතුට වෙලා Tamanට ඇස් දෙක පියාගන්න පුළුවන් නම් ඒක තමයි වටිනාම දේ. ඉතින් ඒ නිසාවෙන් අපි මේ ධර්මානුශාසනාව මීට වඩා දීර්ඝ කරන්නේ නැහැ. පුරා හෝරාවකට ආසන්න කාලයක් අපි මේ ධර්මානුශාසනාව සිද්ධ කළා. අද ධර්මානුශාසනාව සිද්ධ කරන්නට යෙදුනේ कृष्ण आकाशट्ठा च बुम्मट्ठा देवानागा महीद्दिका पुण्यन्तम् अनुमोदित्वा චිරං රක්ඛන්තු ලෝක සාසනං ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක් රක්ඛන්තු ත්වං සදා සාදු සාදු සාදු අද ධර්මානුශාසනාව පැවැත් වූ ගෞරවනීය දේශකයන්න් වහන්සේ මොරටුව ගොරකාන කදුරුදුව ශ්‍රී දීපාරාම විහාරවාසී පූජනීය හැදිගල්ලේ චන්දාලෝක ස්වාමීන් වහන්සේ සීලයට දුක් නිරෝගී සුවචිර ජීවනයේ ප්‍රාර්ථනා කරමින් අපි සාදුකාරයක් පවත්වමු.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 ඔබට පිළිවන් මෙවැනිම අර්ථාන්විත ධර්මානුශාසනාවකට සමන් දෙන්න සදේශීය සේවයෙන් අද රාත්‍රී 8ට අද රාත්‍රී 8 ධර්මානුශාසනාව පවත්වන දේශකයන්න් වහන්සේ පූජ්‍යපාද පාතේගම සුමනරතන ස්වාමීන් වහන්සේ 9යි විනාඩි 2යි දැන් වෙලාව. එෂන් පුවා පුවන් අනුග්‍රහය ලංකාවේ අංක 1 QST RB500 අධිශක්තිමානී කම්බි දෙලිතා ලාභදායි පාසු මිලට